හැම දිනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි. සිරිත් පරිදි අදත් අපි බෞද්ධ ආරූප වාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙනෙන් ලබන ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සමගින් මෙලෙසින් එක්වන්නේ. මේ සාකච්ඡාව සමගින් දිගින් දිගටම සම්බන්ධ වෙන පින්වතුන් මේ වෙනකොට දන්නවා අපි මේ දවස්වල සාකච්ඡා කරමින් සිටින්නේ දසපාරමිතාවන් පිළිබඳව කියන කාරණය ගැන. ඇත්තටම අද අපිට සාකච්ඡා කරන්න නියමිතව තිබෙන්නේ දසපාරමිතාවල අවසාන පාරමිතාව හැටියට ගැනෙන උපේක්ඛා පාරමිතාව පිළිබඳව. මේ කාල පරාසය තුල මා විශ්වාස කරනවා ඔබට ඊටමත් ප්‍රයෝජනවත් ධර්ම කාරණා රැසක් දැනගන්නට හැකියාව මේ සාකච්ඡාව තුළින් උදා වුණ බව. එහෙම හැකියාව ලැබුණේ වෙන අන් කවර හේතුවක් නිසාවත් නෙවෙයි. සාකච්ඡාවට වැඩම කරන අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ සතු වටිනා ධර්මඥානය නිසා. උන්වහන්සේ අප විසින් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන සෑම ප්‍රශ්නයකටම ඉතාම හොඳින් ඉවසිල්ලෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් අදාළ පිළිතුරු ලබා දෙමින් මේ සාකච්ඡාව සුපෝෂණය කරනවා. ඒ නිසාම බෞද්ධයා රූපවාහිනිය වටා බොහෝ ප්‍රේක්ෂක පිරිසක් සදහැවතුන් පිරිසක් ඒක රාශී වී සිටින බව බොහෝ තැන්වලදී බෞද්ධ පින්වතුන්ගේ කතාබස් වලින් ප්‍රතිචාර වලින් අපට වැටහිලා දැනෙලා තිබෙනවා. ඉතින් අපි හැමදාම උත්සාහවත් වෙන්නේ ප්‍රේක්ෂක පින්වත් ඔබ වෙනුවෙන් ප්‍රමා ඊටමත් හරවත් ඒ වගේම ප්‍රයෝජනවත් වැඩසටහනක් ගෙන එන්න ඔබට තිබෙන ප්‍රශ්න මට තියෙන ප්‍රශ්නයක් වගේ ඉදිරිපත් කරමින් මා මේ කාර්යභාරය සිදු කරන්නේ ඔබ කෙරෙහි කරුණාව නිසා. ඉතින් අද දවසෙත් සුපුරුදු පරිදි ඔබේ අපේ ප්‍රශ්න ගැටලු විසඳා ගන්න පිළිතුරු දෙන්න කරුණාවෙන් මෙහි වැඩම කර සිටිනවා අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කර්මස්ථානාචාර්ය අපි කල්යාණ මිත්‍ර මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ අපි හාමුදුරු ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්න අපි හාමුදුරුනේ අපි අද අපිට සාකච්ඡා කරන්න නියමිතව තියෙන්නේ උපේක්ඛා පාරමිතාව පිළිබඳව අපි සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට අපි හඳුන්වන්නේ උපේක්ෂාව කියන්නේ මොකක්ද? අපි සංස්කෘත භාෂාවෙන් උපේක්ෂා කියන වචනේ පාවිච්චි කරන පාලි උපේක්ඛා කියන වචනේ පාවිච්චි කරන උපේක්ඛා කියන්නේ කුමක්ද ඒක පාරමිතාවක් වන්නේ කොහොමද කියන එක පිළිබඳව මූලික හැඳින්වීමක් සිදු කරමු. දේරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ තන්දකිත්ති ස්වාමින්ද්‍රයන් වහන්සේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදිම අද දසපාරමිතාවන්ගෙන් අවසාන පාරමිතාව තමයි අපි සාකච්ඡා කරන්නේ බොහොම දරෑරුම් පාරමිතාවක් උපේක්ඛා පාරමිතාව. ස්වාමීන් වහන්සේ උපේක්ඛා කියලා කියන්නේ මේ පාරමිතාවන් වලදී තමන්ට කරදර කරන පුද්ගලයෝ ඉන්නවා. සමහරවිට අපි ජීවිතය ගත්තාම අපිට නොයෙක් විදිහට කරදර කරන පුද්ගලයෝ කෙරෙහි කිසිම ද්වේෂයක් ඇති කරගන්නේ නැහැ. එහෙම. ඊළඟට ස්වාමීන් අපිට බොහොම හොඳට සලකන ඒ වගේම අපිට බොහොම ගරු කරන විශේෂයෙන් සලකන පුද්ගලයන්ට 아무තු ඇලීමකුත් නැහැ. එහෙම. අපිට කරදර කරන පුද්ගලයන්ට ද්වේෂයකුත් පටිගයකුත් නැහැ. ඊළඟට ඇලීම් කරන පුද්ගලයන්ට කිසිම බැඳීමකුත් නැහැ. ඉතින් මේ தත්ත්ව සාමනහන්ත හදා ගන්නවා කියන එක ලෙහෙසි වැඩක් නෙවෙයි. එතකොට ඒ වගේම ඒ අපි ප්‍රිය කරන ද වස්තු තියෙන නොඑක් දේවල්. ඒ ප්‍රිය කරන වස්තුන් කෙරෙහි 아무තු ඇලීමකුත් නැහැ. ඒ වගේම අප්‍රිය කරන අකමැති දේවල් කෙරෙහි එහෙම ගැටීමකුත් නැහැ. මෙන්න මේ මධ්‍යස්ථ ස්වභාවය තමයි ඇත්තට උපේක්ෂාව කියලා කියන්නේ. අපි හන් මම මෙහෙම කිව්වොත් හරියද? ඇලෙන තැන නොඇලී සිටීම, ගැටෙන තැන නොගැටී සිටීම. නොගැටී සිටීමත් ඇත්තට මේ මධ්‍යස්ථ ස්වභාවය. ස්වභාවය. ඉතින් මේ මධ්‍යස්ථ ස්වභාවය ස්වාමීන් වහන්සේ හරි සංකීර්ණ දෙයක් මොකද අපි අද සිල්ගුණ පිරුවත් අපි දැකලා තියෙන ඕනම ප්‍රතිපත්තිකාමී කෙනෙක් වුණා තමන්ට සමීප කෙනාට තමන්ට හිතවත් කෙනාට පොඩි බැඳීමක් ඇති වෙනවා. එහෙමයි. ඊළඟට තමන් කොච්චර සිල්ගුණ පිරුවත් මම එකයි මේක බැරෑරුම් එකක් කියලා කිව්වේ. එහෙමයි. සමහර වෙලාවට කොච්චර ප්‍රතිපත්ති පිරුවත් තමන්ට අකමැති කෙනා කරේ පුංචි හිතේ හිතේ සිත්තල ස්වභාවය එහෙමයි. පුංචි අප්‍රසාදයක් පේනවා. සමා වෙන්න අපි හන්නේ දැන් මෙතනදී අකමැති කෙනාම විතරද එහෙම නැත්නම් අකමැති දේවල් කියලා අපිට ගන්න පුළුවන්ද? ඔව් පැහැදිලිවම සවිඥානික අවිඥානික සියලු දේවල්. මේ ලෝකේ සමස්තයක් හැටියට සියලු සංස්කාර කෙරෙහි. එහෙමයි. ඒ සියලුම දේවල් කෙරෙහි එහෙම 아무තු බැඳීමකුත් නැහැ, 아무තු ගැටීමකුත් නැහැ. මධ්‍යස්තව හැමදේම දකිනවා. ඒක සාමාන්‍යයෙන් ඒ පිළිබඳව ටිකක් හිතලා බලනකොට ස්වාමීන් වහන්සේ පුදුම දෙයක් සාමාන්‍යයෙන් අපි ගත්තාම අපි ප්‍රිය කරන කෙනෙකුගේ අපිට වරදවල් පේන්නේ ඊළඟට එහෙම දෙයක් එහෙම ස්වභාවයක් තියෙනවානේ ප්‍රිය කරන කෙනා කතරම් වරදි කළත් ඒවා වහන ස්වභාවයක් ස්වභාවයක් තියෙනවා නමුත් මේ පාරමිතාවේදී ඒ බෝධිත්‍රය අතුරෙන් මේ තමන් කැමති බෝධියක් ප්‍රාර්ථනා කරගෙන මේ උපේක්ෂාව ඒකාන්තයෙන් සම්පූර්ණ කරන්න ඕනේ. රහතන් රහත් භාවයෙන් නිවන් අවබෝධ කරන ශ්‍රාවකයා වුණත් මේ උපේක්ෂා පුරුදු කරන්න ඕන. එහෙම. එහෙමනම් මේක බොහොම වැදගත් අපේ ජීවිතවලට. එහෙම අපහන්නේ. අපහන්නේ දැන් උපේක්ෂාව ගත්තාම අපි මෙතනදී අද සාකච්ඡා කරන්නේ පාරමිතාවක් මේ සසර කතරින් එතර වීම සඳහා සංසාර සාගරයෙන් එතර වීම සඳහා පරතරයට යාම සඳහා උපකාර වෙන ධර්මතාවයක් හැටියටනේ. එතකොට අපි සතර බ්‍රහ්ම විහරණ ගත්තාම උපේක්ෂා පාරමිතාව උපේක්ෂාව බ්‍රහ්ම විහාරයක් හැටියට භාවිතා කරනවා. එතෙන්දී කොහොමද අපි හඳුරන්නේ ඒක පාවිච්චි කරන්නේ කියන එක? ඔව් එතනදී ස්වාමීන් වහන්සේ බ්‍රහ්ම විහාරයක් බ්‍රහ්ම විහරණවලදී උපේක්ෂාව ඇත්තටම කෙනෙකුට සූපත් වේවා කියලා එහෙම මෙත් වැඩිමකුත් නැහැ. එහෙම. ඒ වගේම දුකින් නිදහස් කර ගැනීමේ අභිලාෂයකුත් නැහැ. ඒ කියන්නේ සුවපත් වේවා කියන හැඟීම නැහැ කියන්නේ එතන මෛත්‍රියක් නැහැ. එහෙමයි. ඊළඟට දුකින් මුදවා ගැනීමේ අදහසකුත් නැහැ. එතන කරුණාව නැහැ. කරුණාවක් නැහැ. එහෙමයි. ඒතර මෛත්‍රියක් කරුණාවක් නැහැ. නමුත් ඒ සත්‍යයන් මේ පුද්ගලයන් කෙරෙහි මධ්‍යස්ත වෙනවා. එහෙමයි. එහෙම ස්වභාවල් එහෙම ඇත්තටම මම දැන් ඔය සම්නසේ ප්‍රශ්නේ අහපුවාම මට මතක් වුණා හැම චරිත අපේ වර්තමාන ස්වාමීන් වහන්සේලා අතරත් තියෙනවා එහෙම 아무තු දෙයක් නෑ. ඕන දෙයක් ලෝකෙ පෙරළුණා දෙයක් නෑ කියන මානසිකත්වයෙන් ඉන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එහෙමයි. ඒ වගේ මෙතන ස්වාමීන් වහන්සේ කිසිම අර මෛත්‍රියක් එහෙම පේන්නේ නැහැ කෙනෙකුට කරුණාවෙන් උපකාර කිරීමකුත් නැහැ ඒක කෙනෙකුට දැක්කම දෝෂයක් වගේ දකින්නත් පුළුවන් නමුත් ඊට වඩා මෙතන ගුණයක් තියෙනවා මෙතන මේ සත්‍යයන් කෙරේ එහෙම ඇලීමක් ගැටීමක් මොකුත් නැතුව මධ්‍යස්ත වෙන ස්වභාවය තමයි එතන එහෙනම් අපි හන්නේ මේ මේ මධ්‍යස්ත වීමම ගැටීම එක්තරා විදිහකට පාලනය කිරීමක් වෙන්නත් පුළුවන් නේද? අපහම මට මතකයි අර ආඝාත පටිවිණී සූත්‍ර දේශනාවේදී සඳහන් වෙනවා මේ උපේක්ෂාව වැඩි යුතු කාරණාවක් හැටියට අපි හඳුනන්නේ මේ මෛත්‍රිය ඇති කරගන්න ආඝාතය තරහ නැති කරගන්න. එතෙන්දී අපි හන උදාහරණයක් දීලා තියෙනවා ලෙඩෙක් ඉන්නවා ඒ ලෙඩා මාරාන්තික රෝගයකින් පෙළෙන කෙනෙක්. එතකොට ඒ ලෙඩා කෙරෙහි අපි හාමුදුරනේ බෙහෙත් දීලා මොනවත් සුව කරගන්න හැකියාවකුත් නෑ. දැන් දන්නවා මෙයාට මොනව කළත් මේ සුව වෙන්නේ නැහැ කියලා. එතකොට එහෙම සුව වෙන්නේ නැති කෙනා කෙරෙහි ඉතින් මොනව කරන්නද මේ පුද්ගලයා ඉන්න කාලේ බෙහෙත් ටිකක් කරෙත් නැහැ. දැන් කර කරාට වැඩකුත් නැහැ කියලා දැනගෙන උපේක්ෂක වෙනවා. ඒ දැන් ඉතින් මරණය තමයි කියන්නේ. ඒක ඉතින් එහෙමයි. අන්න ඒ වගේ අවස්ථාවක් නේද එතන පාවිච්චි කරන්න. ඔව් පැහැදිලිවම සම්නාත දැන් අපි උතනදී සම්නාත කිව්වා ඉතින් හරියටම හරි. ඒ ඒ වගේ தත්වයක් ඒ වගේම ඇත්තට මේක අර අටලෝ දහමේදී තාදි ගුණය හැටියට සාන්පේ තියෙනම මේ මධ්‍යස්ථ ස්වභාවය තමයි. අනිවාර්යෙන් එහෙමයි. මොකද මේ කිසිම ලාභයකට උද්දාමයකුත් නැහැ, අලාභයට කම්පාවකුත් නැහැ. එතන ඒ මධ්‍යස්ථ ස්වභාවය. ඉතින් ඔය හිත හදා ගන්නවා කියන එකත් ලේසි වැඩක් නෑ. නෙමෙයි. අපිට හරි තව මෙතනදී සාමාන්‍ය අපි ගොඩාක් වෙලාවට සුබ අරමුණු වල ඇලෙන ස්වභාවය තියෙනවා. අසුබ අරමුණු වල ගැටෙන ස්වභාවය තියෙනවා. එතකොට දැන් සුභා සුභ ස්වභාවය කියන්නේ මධ්‍යස්ථ අරමුණු වලදී නොයලී නොගැටී ඉන්න මානසිකත්වයක් ඇති වෙනවනේ. එතකොට අන්න එතන කොහොමද අපි හැසිරෙන්නේ? ඇත්තටම ස්වාමීනාගේ සාරණත් තැනකට ආවා. අපි දැන් අභිධර්මයත් එක්ක මේක සම්බන්ධ කරගත්තොත් එහෙමයි. ඇත්තටම අභිධර්මයේ ස්වාමීනාස තියෙන අකුසල් ටික ගත්තාම එහෙමයි. අපිට තියෙන ප්‍රධානම ගැටලුව තමයි ඇලීමයි ගැටීමයි. එහෙනම් අපි මේ සසර සම්පූර්ණ මේ සසර යන්නේ සාන්තමය ඇදීම නිසානේ. එහෙමයි. ඒකට ගැටීමක් සම්බන්ධ වෙලා තමයි මේ ගමන යන්නේ. එහෙමයි. එතකොට දැන් අපි අභිධර්මයේ අනුව කල්පනා කරමු සාමහසහපු ප්‍රශ්නයත් එක්ක මට මේ මතක් වුණේ. දැන් ඇලීම පැත්තෙන් ගත්තොත් ස්වාමීන් වහන්සේ කෙලින්ම ලෝභ සිත් ටික තමයි වැඩ කරන්නේ. එහෙම. කියන්නේ තනිකරම අකුසල් සිත් 12න් ලෝභ සිත් 8 එතන වැඩ කරනවා. ඇලීම පැත්තෙන් ගත්තොත්. එහෙමයි. ඊළඟට සංස ගැටීම පැත්තට આવොත් කෙලිම දෝමනස සිද්දක වැඩ කරනවා. එහෙම. ගැටීම සිද්දක. පටිඝ සම්. පටිඝ සම්ප්‍රයුක්ත සිද්දක. එහෙම. ඒතර ඒ අතර ඉන්නවා කියලා කියන්නේ ඇලීමකුත් නැතුව ගැටීමකුත් නැතුව උපේක්ෂාවෙන් මධ්‍යස්ත ඉන්නවා කියලා කියන්නේ එතන වැඩ කරනවා ස්වාමීන් වහන්සේ අනිවාර්යෙන් අලෝභදේ සමෝහ. එහෙම. ඒතර කුසල්සිත උපදවා ගන්න ඒක ලොකු සම්පයක් වෙනවා. වෙනවා. මොකද දැන් අපි සාමාන්‍යයෙන් දැන් ඒක තමයි දැන් අපි මේ තථාගත ධර්මයේ කිසිම දෙයක් ඉබේ ලැබෙන ඉබේ පහළ වෙන දේවල් නැහැ එහෙම. ඒකනේ මේකට කියන්නේ පටිච්චසමුප්පාදය කියලා. එහෙම. හැම දෙයකටම හේතුවක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි දැන් මේක අපි හොඳට තේරුම් ගත්තොත් මේ මේ ඇලීමයි ගැටීමයි ස්වභාවයේ මධ්‍යස්ථ තැන ඉන්න ඕන කියන එක ඉතාම හොඳින් තේරුම් ගත්තොත් සාමාන්‍යයෙන් මම නිතරම කියන වචනයක් කුසල් මවන්න පුළුවන්. එහෙම. අපි දැන් මේ ඉන්ද්‍රියන් ගත්තොත් ඇස කන නාසය දිව ශරීරය මේ මනස අපි ආයතන හයම ගත්තොත් එහෙම. ඉතින් මේ ආයතන හයට ස්වාමීන් වහන්සේ අපි දැන් සැප විඳිනවා දුක් විඳිනවා කියන්නේ මෙතනනේ මේ කතන්දරේ තියෙන්නේ. එහෙම. ඒ කියන්නේ අපි ඇහෙන් රූපයක් අපි කැමති රූපයක් දැකනවා නේද? අනු සැපයක්. එහෙම. අපි අකමැති රූපයක් දකින්නවනේ ඒක දුකක්. එහෙම. එතකොට ස්වාමීන් දැන් බලන්න මේ සංසාරයේ ස්වභාවය අපි ලස්සන රූපයක් දකින්නේ ඉබේ දකින්නවනේ ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතු සකස් වෙලා තියෙනවා. එතකොට හේතු සකස් වීම නිසා අපේ සංසාරයේ කරගත්ත කුසලයක් නිසා අපි කැමති දේවල් දකිනවා. හැබැයි මේ දැකීම නිසා ස්වාමීනාත් දැන් මෙතන මේ උපේක්ෂාව නැත්තම් මේ මධ්‍යස්ථ ස්වභාවය පුරුදු කරලා නැත්තම් අපි සසර කුසල් කරලා අර ලස්සන දෙයක් දැක්ක ගමන් අපේ ලෝභය තමයි වැඩ කරන්නේ. ඉතින් බලන්න සසර කුසල් කරලා හැබැයි මේ ජීවිතේ සසර හැටි කුසල් කරා කියලා හරියන්නේ නැහැ. නමුත් වැටෙන්නේ අකුසලයේ පැත්තට. අපි හඳුරන්නේ සමා වෙන්න. දැන් මට මේ මම දැකලා තියෙනවා සූත්‍ර දේශනාවකදී සුව අරමුණු පරිහරණය කරන වෙලාවට අපේ හිතේ තියෙන යට තැම්පත් වෙලා තියෙන රාගානුසය ඇති වෙනවා. ඇවිසිලා එනවා. ඒ වගේම අමිහිරි අරමුණු පරිහරණය කිරීමේදී අපේ හිතේ ඇති වෙන මේ පටිඝානුසය. පටිඝේ ගැටීම පටිඝානුසය ඇති වෙනවා කියලා. එතන සපත් නැති දුකක් නැති අරමුණු පරිහරණය කරනකොට අවිජ්ජානුසය ඇති වෙනවා කියලා. එතකොට ඒ මූලිකව අපි හන්න මේ උපේක්ෂා සහගත අරමුණු පරිහරණය කරන වෙලාවේදී හොඳට සිහිය නුවණ පාවිච්චි කරේ නැති වුණොත් ඒවයි කියන ඒ අරමුණු හටගන්න හේතු හරියට තේරුම් ගත්තේ නැති වුණොත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සුඛාස මේ කියන මධ්‍යස්ථ ස්වභාවය හොඳයි කියලා. මේක දිගටම පවතින මේක වෙනස් වෙන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. දැන් සැප ආරමුණ නම් අපි හඳුනන දුකක් ආපු ගමන් වෙනස් වෙනවා. දුක ආරමුණ නම් සැපක් ආපු ගමන් වෙනස් වෙනවා කියලා හිතමු. මධ්‍යස්ථතාවය මං ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. මෙන්න මේ විදිහට ඉන්නවා නම් හොඳයි කියලා හිතෙනවා. එතෙන්ට උනත් බැඳීමක් ඇති වෙන්න පුළුවන්. ඇති වෙන්න පුළුවන්. එතකොට අපි හඳුනන්නේ ඒ උපේක්ෂාවත් එතරම් පවත්වාගත සුදුසු එකක් නෙවෙයි නේද අපි හඳුනන්නේ. පැහැදිලිවම සමිනාන්ත එවැනි දැන් ඇත්තටම දැන් අපි දැන් උතන අපි ධ්‍යානයක් දැන් ධ්‍යානයකට උනත් සාමහන්ස සමයදිලා ඒ ධ්‍යානයටම ඒකේ ආස්වාදයේම අපි මෙතන නිත්තාව තමයි දැන් අපි ධ්‍යාන ගත්තාම එහෙමයි එතෙන්ටම අපි බැඳිලා හිටියොත් ස්වාමීන් වහන්සේ අපිට එතනින්ම ගැලවිලක් නැහැ දැන් අපි මහා දුක්ඛකන්ද සූත්‍රයේ සඳහන් වෙනවානේ මේ වේදනාව කියන තැන. එහෙමයි. වේදනාව කියලා කියන්නේ වේදනාවේ ආස්වාදයේ හැටියට දක්වන්නේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන. එතකොට ස්වාමීන් වහන්සේ ඒකේ ආදීනව හැටියට දක්වන්නේ ඒ වේදනාවත් හැමදාම පවතින්නේ නැහැ. එතකොට දැන් ඔය කියන උපේක්ෂාවත් එහෙමයි. ඒකේ ඇත්තරම ඒක උපේක්ෂාවත් වේදනාවක් නේද? වේදනාවක්. උපේක්ෂා වේදනාවක්. වේදනාවක්. ඒතර ඒ වේදනාවක් සම්බන්ධව සදාකාලික පවතින එකක් වෙනස් වෙනවා. එහෙම. ඒ විපරිණාමය අපි දකිනවා නම් ඇත්තටම මෙතන ලොකු විපස්සනාවක් තියෙනවා. වැඩෙනවා. එහෙම. අපි දකින්නවා නම්. එහෙම දැකින් නැති වුණොත් අර සාමාන්‍ය කියපියක විදිහට ඇත්තටම අවිද්‍යාව දිගින් දිගට පෝෂණය වෙලා ඉතින් ඇත්තටම මේ මේ සමත විපස්සනා කියන මේ භාවනා දෙකෙන් පැහැදිලිවම සමත භාවනාවෙන් අපට තෘෂ්ණාව යම් කිසි මට්ටමකට පාලනය කරන්න පුළුවන්. දැන් අවිද්‍යාවයි තෘෂ්ණාවයි නිසානේ මේ සසර යන්නේ. එතකොට මේ අවිද්‍යාව මැඩපවත්වන්න සම විපස්සනාව අත්‍යවශ්‍යයි. එහෙම. එහෙමනම් මේ සමත විපස්සනා දෙකෙන් මේ විශේෂයෙන්ම සමතෙන් අපිට රාගේ ටිකක් පාලනය කරන්න පුළුවන්. මොකද අසුභා භාවයේ තබ්බා රාගස්ස ප්‍රහාණය. එහෙමයි. ඒකෝට සමතෙන් අපිට රාගය ප්‍රහාණය කරන්න පුළුවන්. හැබැයි අවිද්‍යාව කියන කියන අදහස් කරන්නේ යටපත් යටපත් කරන්න පුළුවන්. එහෙමයි. හැබැයි අවිද්‍යාව ප්‍රහාණය මොකද දෙන්න එකට එකතු වෙලා ඉන්න තණ්හාව අවිද්‍යාව. එහෙමනම් අවිද්‍යාව නැති කරන්න ස්වාමීන් වහන්සේ අනිවාර්යෙන් විපස්සනා වඩන්න ඕනේ. එතකොට මේ උපේක්ෂාව මෙවැනි අවස්ථාවල ඇති වෙන ඒ අවිද්‍යාව, අවිද්‍යානුසය පාලනය කරන්න විපස්සනා වැඩි යුතුමයි. අපි අහන්නේ දැන් මේ මට තවත් ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ පාරමිතා කියලා කියන්නේ මේ සසර සයුරෙන් එතර වීම සඳහා පරතරයට ගමන් කිරීම සඳහා උපකාර වෙන ධර්මතා සමූහයක් පුරුදු සමූහයක් එහෙමයි එතකොට දැන් ඇයි මේ උපේක්ෂාව කියන එක දැන් හරියට බැලුවොත් උපේක්ෂාව මේ බොහොම අත්‍යාව බොහොම වැදගත්ම කාර්යභාරයක් කරන පාරමිතාවක් වෙනවා. එතකොට ඒ ඒක අවසානයේට යොදලා තියෙන අපේ හාන්දරනේ අනිත් පාරමිතාවල් වලට ඒවයි හැම එකකටම සම්බන්ධ වෙනතාවයක් තියෙන නිසාද එහෙම නැත්නම් මොකද්ද හේතුව අපේ හන්නේ? ඔව් ඇත්තටම සාමහාස දැන් මේ උපේක්ෂා එකයි අපි මම මේ සාකච්ඡාව ආරම්භ කරනකොට කිව්වේ මේක හරි සංකීර්ණ හරි බරපතල පාරමිතාවක්. එහෙමයි. එතකොට දැන් ඇත්තටම උපේක්ෂා පාරමිතාව මේ මධ්‍යස්ථ ස්වභාවයේ ස්වාමීන් වහන්සේ දස පාරමිතාව සම්පූර්ණ කරගන්න ඒකාන්තයෙන් උපකාර වෙනවා. එහෙමයි. දැන් අපි බැලුවොත් දහන පාරමිතාව. දහන පාරමිතාව සම්පූර්ණ කරන්න බෑ ස්වාමීන් වහන්සේ උපේක්ෂා පාරමිතාව නැතුව. ඇයි එහෙම කියන්නේ? ඒ කියන්නේ දැන් බලන්න අපි දානයක් දෙනකොට දැන් උපේක්ෂා පාරමිතාව නැති කෙනෙක් දන් දෙන්නේ තමන් කැමති අයට දෙනවා. එහෙමයි. අකමැති අයට දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් උපේක්ෂාවක් නැති මධ්‍යස්ථ ස්වභාවයක් නැති කෙනා ඕනම කෙනෙක් දැන් දන් දෙන්න කැමති ප්‍රිය කරන කෙනෙකුට. හැබැයි ඒකෙන් කුසලයක් සිද්ධ වෙන්නේ නැහැ කියන්න බෑ. කුසලයක් සිද්ධ වෙනවා. හැබැයි පාරමිතාවක් වැඩෙන්නේ නැහැ. එහෙම. පාරමිතාව කියන්නේ අපි හන්නේ කවුරු හරි කෙනෙක් තමන් ප්‍රිය කරන කෙනෙකුට දන් දුන්න කියලා පාරමිතාවක් බවට පත් වෙන්නේ නැහැ. පත් වෙන්නේ නැහැ. ඒ පාරමිතාවක් බවට ඒ මොකද සාමාන්‍යයෙන් අපි හිතවත්කමට අපිට දන් දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අම්මා තාත්තා ළමයිට ගන්න දුන්නයි කියලා දානයක් දෙන්නේ නෑනේ. දෙන්නේ නෑනේ. අන්න ඒ වගේ ස්වාමීන් වහන්සේ දැන් මේ පාරමිතාව කියන්නේ මේ මොහොත සමසිත ඇතිව තමන්ට වෛර කරන කෙනාට තමන්ට බොහොම ආදරය කරන කෙනාට හැම කෙනාටම සමසිතින් මේ දාන පාරමිතාව සම්පූර්ණ කරන්න. අර හත්තිගාම ගුග්ග ගෘහපතිතුමා දන් දුන්නා වගේ. දන් දුන්නා වගේ. එහෙමයි. ඊළඟට ස්වාමීන් දැන් තවත් දෙයක් තමයි අපි ප්‍රිය කරන වස්තුවකට ප්‍රිය කරනවා නම් ඒත් දාන පාරමිතා පුරා ගන්න බෑනේ. උපේක්ෂාව නැතුව වස්තුවකට අපි කැමති දේවල් තියනවා. කැමති දේවල් ටික දීලා කැමති දේවල් තියාගන්න සිද්ධ වෙනවා. අර මධ්‍යස්ථ භාවය නැත්තම්. නැත්තම්. එහෙමනම් ඒ දාන පාරමිතාව සම්පූර්ණ කරන දැන් බලන්න අපි සමහර ඒවා අප්‍රිය කරණේවත් දෙනවනේ අපහන්සේ. ඔව් අප්‍රිය කරණේවත් දෙනවා. ඒ කියන්නේ දෙන එක්කෙනාට ප්‍රිය නැති හින්දා දීලා දාන ඒවා. දීලා දාන ඒවාත් තියෙනවා. සමහරුන්ට එහෙම දෙන්නත් දක්ුණු වියන අවස්ථාවක් තියෙනවා. එහෙමයි. එතකොට සාන්නත දැන් අපි ගත්තොත් දැන් විසතුරු ආත්ම භාවයේදී බලන්න. දැන් දරුවෝ දෙන්නා තාත්තා කෙනෙකුට ඒ තරම් සුවච කීකරු දරුවෝ දෙන්නේ මොනතරම් ප්‍රියයිද? එහෙමයි. ඒතර උන්වහන්සේගේ හිතේ ඒ වෙනකොට උපේක්ෂාව වැඩිලා තිබුණ නැත්තම් කීයටවත් අර යෝජක බමුණට මේ දරුවෝ දෙන්න දන් දෙන්න බෑනේ ස්වාමීනි. ඒත් එහෙමනම් මධ්‍යස්ථ ස්වභාවය වැඩිලා තියෙන්න ඕන. ඒතර දාන පාරමිතාව සම්පූර්ණ කරගන්න දැන් අපිට මේ හැම එකකින්ම පේනවා අනිවාර්යෙන්ම මධ්‍යස්ථ ස්වභාවය තියෙන්න ඕන. එතකොට මහා බෝසතාණන් වහන්සේ දාන පාරමිතාවේ මස්තක ප්‍රාප්ත භාවය සම්පූර්ණ කිරීම උනේ මේ වෙස්සන්තර ආත්ම භාවයත් එක්ක. එතකොට අර කලින් පුරන ලද උපේක්ෂාව ඒකට උපකාර වුණා කියන එක පැහැදිලිවම. ඊළඟට සාන සීල පාරමිතාව ගත්තොත් ඒත් එහෙමයි. සීලය සම්පූර්ණ කරන්නත් දැන් ඇලීම් ගැටීම් තියාගෙන සාන සීල රකින්න බෑ. එහෙම. සීල රකින්න පුළුවන්. නමුත් අපි අධික ඇලීම් ගැටීම් වලට කොටු වෙච්ච කෙනාට පරිපූර්ණ විදිහට සීලයක් ආරක්ෂා කරන්න බෑ. එහෙමයි. ඒ වගේම සීල් ආරක්ෂා කරන කෙනෙකුට උපකාර කරන්නත් බෑ. එහෙමයි. දැන් සමහර වෙලාවට දැන් අපි ශික්ෂා පදවලට කොටු වෙනවා. අපි හඳුන්නේ කුමක ඇලීමද? දැන් අපි හඳුරු මතක ඇලීම් ගැටීම් තියාගෙන සිල් රකින්න බෑ. ඇලීම් ගැටීම් කියන්නේ සාමාන්‍යද දැන් අපි. කලියෝ කෙරෙහි ඇලීම්ද නැත්නම් ද්‍රව්‍ය කෙරෙහි ඇලීමද? සාමාන්‍යද ඒක සමත් කියන්නේ පුජ්‍යලයෝ අවිඥානික සවිඥානික හැම දෙයක් කරේම. එහෙම. සමහරලාට අපි හිතමු දැන් මොකද ආශාවන් තුරන් කරලා සිල් ආරක්ෂා කරනව නෙවෙයි. එහෙම. නමුත් දැන් මේ අධික ආශාවන් තියෙන අය සිල් ආරක්ෂා කරනවා. එහෙම. හැබැයි එහෙම මම දැකලා තියෙනවා අපි හරිම සිල්වන්ත උදවිය. හැබැයි නිතරම යතුරු කැලේ ඉන්නේ. <laughs> ඒ වගේ බොහොම අධික ආශාවෙන් වස්තු වල දීපල වලට කාටවත් දෙන්නේ නැතුව තණ්හාවෙන්. හැබැයි අල්ප මාත්‍ර උත් සිල්පදයක් පිළිබඳව බොහොම සැලකිලි දක්වනවා. සැලකිලි දක්වනවා. ඒක තමයි ස්වාමීන් වහන්සේ කෙලෙස් වල හැටි. එතකොට දැන් අතර මධ්‍යස්ථ වෙන්නකොට බොහොම හොඳ දැන් අපි හිතමුකෝ දැන් කෙනෙක්ගේ අතින් සිකපදයක් කැඩුනා. මේක ග්‍රහණය කරගෙන සිකපදේම අල්ලගෙන ඉන්න කෙනා ඉතින් පුදුම විදිහට අනිත් අයට මේ පහත් විදිහට කතා කරනවා දැන් බොහොම ශික්ෂාකාමී මම කියන්නේ. නමුත් අර මේ ශික්ෂාපද තියෙන්නේ මොකටද කියලා කල්පනා කරන්න නෙවෙයි. ඒක සකස් කරගන්න සමාධිය පිණිසයි මේ සීලය තියෙන්නේ කියන සංකල්පනේ සීලයම ග්‍රහණය කරගන්නවා. උපාදාන උපාදාන කරගන්නවා. එතකොට ඇත්තට මේ මධ්‍යස්ථ ස්වභාවයෙන් ඉන්න කෙනාට බොහොම සැහැල්ලුවෙන් ඉන්න කෙනාට බොහොම ලස්සනට ස්වාමීන් වහන්සේ අර ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව මේ ශික්ෂාපද අවශ්‍යතාවය සලකලා චිකපද ආරක්ෂා කරන්න පුළුවන්කම ලැබෙනවා මේ මධ්‍යස්ථ ස්වභාවය තියෙනවා. සහ අපි හඳුරන්නේ තමන් සිල් රකින්නෝ වගේම දැන් සමාජයේ සමහරු සිල් සිල්වන්තයි සමහරු දුස්සීලයි. දුස්සීලයි. එතකොට මධ්‍යස්ථතාවයේ පුරුදු කරපු කෙනෙකුට ඒ සීලවන්ත සමාජයේ දැකලා අමුතුවෙන් ඒ අය කෙරෙහි ඇලීමක් ඇති වෙන්නේ නැහැ. දුස්සීල සමාජය දැකලා ඒ අය කෙරෙහි ගැටෙන්නේ නැතිවෙන්න පුළුවන් ඇතින කරගෙනත් ඉන්න පුළුවන්. එහෙමයි. ඒතර මේකට මේ හැම දෙයකටම ස්වාමීනාක මධ්‍යස්ථ ස්වභාවය අනිවාර්යම අත්‍යවශ්‍යයි. දැන් බලන්න දැන් අපි ඊළඟට නෙක්ඛම් පාරමිතාව ගත්තොත් ඒත් එහෙමනේ. දැන් ස්වාමීනාහස හොඳ උපේක්ෂාවක් නැත්තම් Tamange බිරිඳට අපි අන්තිම පච්චිම භාවික ජීවිතය ගත්තත් යසෝදරාවට පුදුම බැඳීමකින් ඊළඟට දරුවාට පුදුම බැඳීමකින් ඒකම ග්‍රහණය කරගෙන හිටියානම් මේ මධ්‍යස්ථ ස්වභාවයේ නැත්තම් කීයටවත් සාමාන්‍යයෙන් නයිස් කර්ම පාරමිතා පුරන්න බෑ. එහෙම. ඒ මධ්‍යස්ථ ස්වභාවය ඒකාන්තයෙන් තියෙන්න ඕන. එහෙම. සහ අපේ හාන්දරනේ එතන මේ දැන් යශෝදරාව කෙරෙහි හෝ සිද්ධා මේ රාහුල පුංචි කුමාරය කෙරෙහි අකරුණාවක් දැන් එහෙම තරහක් ඇතුව නෙවෙයි නේද? නෑ, ඇත්තටම එහෙම ස්වභාවයක් නෙවෙයි. මෑත කාලීනව යම් යම් දේශනාවලදී බුදුරජාණන් වහන්සේගේ ක්‍රියාව හැල්ලු වෙන විදිහට සමහර වෙලාවට දේශකයා හිතුවේ නැති වුණාට පාවිච්චි කරන වචන වලින් ඒ උද්දීපන වෙන ආකාරයේ දේශන අපිට අන්තර්ජාලයේ තියෙනවා. සංසේ ඒක අපි තරම් පැහැදිලි කරගන්න ඕනේ මොකද දැන් යසෝදරාව සිද්ධාර්ථ ඒ චරිතය ගත්තාම එහෙම ඒ චරිත දෙක සම්හත් එක සැබෑම ප්‍රේමයක්. එහෙම. මොකද සැබෑම ප්‍රේමයක් කියන්නේ සැබෑම ආදරයක් කියලා කියන්නේ ඒක ධර්මයක් එක්ක ධර්මයෙන් වෙලිච්ච පුදුම සෙනෙහසක්. ඒකට ප්‍රධාන හේතුව තමයි සම්හත දැන් යසෝදරාව මේ පාරමේ අවදී සිද්ධාර්ථ අපේ මහබෝසතාණන් වහන්සේට මුණ ගැහිච්ච දවසේ ඉඳලා ලෝතර බුද්ධ රාජ්‍ය දක්වා ඒ ගමනේදී කිසිම දවසක මේ බිරිඳ මේ ස්වාමියාගේ හිත රිද්දලා නැහැ කියනවා. එහෙම. ඒතර කොහොම බැඳීමක් මෙතන තියෙන්නේ? තියෙන්නේ නැද්ද? එහෙම. ඒකට උන්වහන්සේ දැන් හැම මොහොතකම දැන් ජෝජක බමුණාට දරුවෝ දෙන්න දන් දෙන වෙලාවෙත් ක්‍රිෂ්ණගිනා ජාලිය ඒ දරුවෝ දෙන්නාට කිව්ව ඔබ දෙන්නා පහුරක් කරගෙන මම ඔය දෙන්නාට පමණක් නෙවෙයි සමස්ත දරුවන්ට මම පිට වෙන්නයි මම මේ ඔය දෙන්න පහුරක් කරගන්නේ. එතකොට බලන්න සාමනක ඒ වගේ තමයි අසෝදරාව කෙරෙහිවත් රහල් කුමාරයා කෙරෙහිවත් අකරුණාවෙන් නෙවෙයි මේක සැබෑම කරුණාව. මේක අර පුරු කරුණාව නෙවෙයි. මේක මහා කරුණාව. අනිත් එක අපි හඳුරු බොහොම වටින දෙයක් මතක් කළා මේ සැබෑ ප්‍රේමයෙන් කළ බව අපි හඳුරු දැන් යශෝදරාව සිද්ධාර්ථ කුමාරයාට විවාහ වීම සඳහා කැමැත්ත වෙනකොටත් සිද්ධාර්ථ කුමාරයාට කුමාරයා සම්බන්ධයෙන් අර අනාවැකි කියපු බ්‍රාහ්මණයන්ගේ අනාවැකියන් පවා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ නැතිනේ අපි හන්දර අනිවාර්යයෙන්ම ගිහි ගිහිතියොත් සක්විති රජුරෝ වෙනවා පැවිදි වුණොත් බුදු වෙනවා කියලා කිව්වා. ඒ අතරේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ තාපසතුමා ඇගිරලා නෑ මෙතුමා ඒකාන්තයෙන්ම බුදු වෙනවා කියලා ප්‍රකාශ කරලා තිබුණනේ. එතකොට මේ මම විවාහ වෙන්න යන ස්වාමි පුරුෂයා මතුයම් දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වෙන ඒ සඳහා ගිහිගේ අතහරිනවා කියන ඒ අවබෝධයක් ඇතුව නේද විවාහ ජීවිතයට පාස කාන්තේම සානස් ඒක දැනෙනවා එහෙමයි ඒක දැනෙන්න තියෙන දෙයක් නෑ මොකද පස්චිම බයික ජීවිතයක් ගත කරන මහබෝසතාණන් වහන්සේ නමකගේ හැසිරීම ස්වභාවය සාමනත වෙනම එකක් එහෙමයි අන්තකේ බිරිඳ පවා දැන් මන්ත්‍රී දේවිය දැන් එතනම අපි ඒකම විසතුරු ආත්ම භාවය ගැන බොහොම ප්‍රකට නිසා. එහෙමයි. එතනදී උනත් ස්වාමීන් වහන්සේ දරුවෝ දෙන්න දන් දීපු වෙලාවේ ස්වාමියාගෙන් ඇවිල්ලා හැවිලානේ කොමගේ දරුවෝ දෙන්න කියලා. කැලේ පුරාම ඇවිද්දා. නමුත් ස්වාමියා ළඟට ඇවිල්ලා හිතර දෙන විදිහට අම්මා කෙනෙක් එහෙම නැහැවුවා කියන්නේ එතනදී දරුවෝ දරුවෝ දෙන්න දන් දීලා. දැන් මෙතන එහෙම දෙයක් වෙලා නැහැ. එතකොට ස්වාමිනාගේ යසෝදරාව දැන් මහබෝධ සම්බය ප්‍රේමයක් කියලා කියන්නේ සැබෑ කැපකිරීම නේද? සැබෑ කැපකිරීමක්. ඒකනේ එතුමිය හිතුවේ මම මෙච්චර මේ සසර පුරාවටම බුදුරජාණන් වහන්සේට මේ විදිහට හදවතින්ම උපස්ථාන කළා නම් උන්වහන්සේ මගේ මාලිගාවට එන්න ඕනේ කියලා අදිස්ථාන කරගත්තේ නැහැ. ඒකයි භාග්‍යතුන් වහන්සේ කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් යසෝදරාවගේ මාලිගාවට පියමහරජුට සමග වැඩම කළා. එතන ස්වාමීන් වහන්සේ එතන මේ කවුරු හරි හිතනවා නම් එතන අසාධාරණයක් වුණා කියලා ඒක ඇත්තටම ධර්මයේ පිළිබඳව කිසිම අවබෝධයක් නැතිකම ඒ වගේ මේ ලාමක අදහස් වලින් යුක්ත පුජ්‍යලෙවම කතා කරාට ඉතින් ඔය එතන තියෙන බැඳීම ඒක කියන්නෙම කරන්න පුළුවන් බැඳීමක් නෙවෙයි ඇත්තට. එතකොට අපි හන්නේ දැන් එතන නෙක්ඛම්මයේ හමුය උපේක්ෂක වීම පිළිබඳව අපි හන්නේ. ඔව් ඇත්තටම නෙක්ඛම්මයේ පාරමිතාව පුරන්නත් එතනදී මධ්‍යස්ථ ස්වභාවයක් තිබුණ නැත්නම් ස්වාමීන් වහන්සේ ඔය ගමන එන්න බෑ. එහෙම. එහෙනම් මේ නෙක්ඛම් පාරමිතාවටත් ඒකාන්තයෙන් මේ උපේක්ෂාව අවශ්‍ය කරනවා. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ ඔය විදිහටම ද වීරිය පාරමිතාව පුරනකොට උනත් අපි හිතමු ද වීරියෙන් කෙනෙක් වීරිය කියලා කියන්නේ මේ අතේ පය හයිය නෙවෙයිනේ. එහෙමයි. වීර්යෙන් දානයක් දෙනවා. දානයක් දෙන්න වීර්යයක් තියෙන්න ඕනේ. එතකොට මේ වීර්යයක් දානයක් දෙනකොට මහා වැරදි කරපු බුද්ධිලෙක් ඉන්නවා. එහෙමයි. වැරදි කරපු පුජ්‍යලයා දැක්ක ගමන් ඉතින් ඕන කෙනෙකුට අපෝ මොන්ට මේ මිනිස්සුන්ට දෙනවට වඩා හොඳයි. එහෙමයි. එහෙම හිතෙන්න පුළුවන්. එහෙමයි. එහෙම හිතන්නේ නැතුව මධ්‍යස්තව ඒදී ඒ කිනාට පරිත්‍යා කරන්න මේ වීරිය ඇති කරගන්න අනිවාර්යෙන් මේ මධ්‍යස්ථ ස්වභාවය අවශ්‍යයි. නැත්තම් ඉතින් අපි එතරම් කියන්නේ වීරයෙන් කටයුතු කිරීම අවශ්‍ය වෙනවා හිතේ මධ්‍යස්ථතාවය ඇති කරගන්න. එහෙමද නැත්නම් මධ්‍යස්ථ ස්වභාවය අවශ්‍ය වෙනවා වීරිය උපදව ගන්න. එහෙම. අපි වීරියෙන් යම්කිසි කටයුත්තක් කරනකොට ඒ කටයුත්තේ වීරිය අඩු වෙන අවස්ථා එන්න පුළුවන්. අපි හිතමු දැන් අපි දානයක් අපිට කෙනෙකුට කිසිම දෙයක් නැහැ. Taman තියෙන එකම වස්තුව. ඒ වස්තුව කෙනෙකුට දන් දෙන්න දැන් තීරණය කරනවා. එහෙම. ඒක හැබැයි කරන්න ලොකු වීරියක් නේ. ඒ දේ දුන්නාට පස්සේ තමන්ගේ දරු පවුලට තමන්ට ජීවත් වෙන්න මොනම ක්‍රමයක්වත් නැහැ. එහෙම අවස්ථා තියෙනවනේ. එහෙම. හැබැයි එහෙම දෙයක් කරන්න සාමනාත පුදුම විදිහේ වීරියක් අවශ්‍යයි. එහෙම. ඉතින් ඒ දේ පරිත්‍යාග කරනකොට තමන්ටම අවඩ කරපු දුෂ්ටකම් කරපු පුද්ගලයාට දන් දෙන්න අහම්බෙන් හරි සිද්ධ වුණොත් එයාගේ හිත වැටෙන්න පුළුවන්. හැබැයි මධ්‍යස්ථ භාවයේ මේ උපේක්ෂාව පුරුදු කරලා තියෙන කෙනාට බොහෝම සතුටෙන් බොහොම සතුටින් කියන්නේ බොහොම මධ්‍යස්ථව ඒ පින්කම සිද්ධ කරගන්න අවස්ථාව ලැබෙනවා. එහෙම අපි හන්නේ දැන් මට මෙතෙන්දිම දැනගන්න අවශ්‍යයි. දැන් අපි භාවනා කරනකොට වුණත් මේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව හැඳින්වීම තියෙනවා අපේනේ සද්දේන්ද්‍රිය, විරේන්ද්‍රිය, සතීන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්චේන්ද්‍රිය කියලා. එතකොට දැන් සද්දේන්ද්‍රිය සමහර කෙනෙකුගේ වැඩි වෙනවා. එතකොට සද්දේන්ද්‍රිය වැඩි වෙලා පඤ්චේන්ද්‍රිය අඩු වෙන්න පුළුවන්. පඤ්චේන්ද්‍රිය වැඩි වෙලා සද්ධේන්ද්‍රිය සමහරුන්ගේ වැඩි වෙනවා. සමහරුන්ගේ විරේන්ද්‍රිය වැඩි වෙනවා. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මයන් සමබර කරලා මධ්‍යස්ත වීමත් මෙතෙන්දී ගන්න පුළුවන් ද අපි හන්න දාර ඉන්ද්‍රිය සමතාව කියන එක මෙතෙන්ට කල්පනා කරනවා දැන් එතනදී උනත් ගන්න බැරි කමක් නැහැ එහෙම අනිවාර්යයෙන්ම ඉන්ද්‍රිය සමතාවයට මේකේ උපේක්ෂාව අවශ්‍යයි එහෙමයි මොකද මේ මධ්‍යස්ථයක තමයි මේ ඒ ඉන්ද්‍රිය ධර්ම දැන් අතට සද්ධා විරිය සති සමාධි මේවා උනත් සමන සම තැනකට ගේන්න මොකද එක අන්තයකට ගියොත් අපිට මේ යථාර්ථයට එන්න බෑ එන්න බෑ එහෙනම් මේ ඔක්කොම සමවට්ටමේ තියාගන්න නම් මේ කියන උපේක්ෂා වාසිය කියන එක බුද්ධංග ධර්මයක් බවට පත් වෙනවා. දැන් වීරිය ඕනෑවට වැඩි වැඩි වුණාම හිත නොසන්සෝ වෙනවා. නොසන්සත. වීරිය නැතරම නැති වුණාම තීන මිදිහටපත් වෙනවා. ඒක සමබරව මධ්‍යස්ථතාවයේ ඇති කර ගැනීම වැදගත් වෙනවා. වැදගත් වෙනවා අනිවාර්යයෙන්ම. ඒකට අනිවාර්යයෙන් මේ උපේක්ෂා උපකාර වෙනවා. එහෙමයි. එතකොට අපි හඳ දැන් විරිය පාරමිතාවට උපේක්ෂාවේ වැදගත්කම තමයි අපි හඳුරන්නේ. ඔව්. ඇත්තටම දැන් ඒ යන්සෙන් බලමු දැන් ස්වාමීන් වහන්සේ දැන් දාණයට උපේක්ෂා උපකාර වෙනවා සීලයට, නයිස් කර්මයට, වීරියට, ඊළඟට ප්‍රඥාවට. එහෙමයි. ප්‍රඥාවට උනත් ස්වාමීන් වහන්සේ මේ මධ්‍යස්ථ ස්වභාවය නැත්තම් පැත්තක් යන්න පුළුවන්. දැන් අපි හිතමු දැන් අපි කෙනෙක් කර අන්තියකට යන්න පුළුවන්. අන්තියකට යන්න පුළුවන්. ওই විදිහට ස්වාමීන් වහන්සේ අනිත් හැම පාරමිතාවකටම විශේෂයෙන්ම මේ දැන් අපි සත්‍ය පාරමිතාව ගත්තා. දැන් අපි මධ්‍යස්ථව ඉන්නේ නැත්නම් තමන්ගේ අම්මා වෙනුවෙන් උනත් අනේ මගේ අම්මා කියලා ආදරයක් ඇති කියලා අම්මා වෙනුවෙන් බොරුවක් වුණත් කියන්න පුළුවන්. එහෙනම් සත්‍ය පාරමිතාව කැඩෙන්න පුළුවන් අර උපේක්ෂාව නැත්තම්. එහෙනම් අම්මා වෙනුවෙන් වුණත් මේ මධ්‍යස්ථ ස්වභාවය තියෙන්න ඕනේ. අදිෂ්ඨාන පාරමිතාව පුරන්නත් මේ මධ්‍යස්ථ ස්වභාවය තියෙන්න ඕනේ. එතකොට ස්වාමීනාත් තව එකක් අහන්න අවසර. දැන් පොඩි දෙයක් මම නැත්නම් ඒක අමතක වෙන්න පුළුවන් සම්මත දැන් අනිත් එක මේ උපේක්ෂා පාරමිතාව පුරා ගන්න සම්මත පාරමිතා දෙකක් ඒකාන්ත තුනක් උපකාර වෙනවා. එහෙනම් මේ පාරමිතා තුන දියුණු කරන්නේ නැතුව කෙනෙකුට උපේක්ෂා පාරමිතා සම්පූර්ණ කරන්න බෑ. ඒ තමයි ස්වාමීන් වහන්සේ මෛත්‍රී පාරමිතාව, ශාන්ති පාරමිතාව, ඊළඟට නෙක්ඛම්ම පාරමිතාව. මේ පාරමිතා තුන සම්පූර්ණ කරපු කෙනෙකුට තමයි ඇත්තටම උපේක්ෂා පාරමිතාව ටිකක් තා හොඳින්ම සම්පූර්ණ කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමයි. මොකද මෛත්‍රී පාරමිතාවක් නැත්නම් අනිත් පැත්තට යනවා. ශාන්ති දැන් කරදර කරන කෙනෙක් දැක්කහම ඒ කෙනා කෙරෙහි ගැටීමක් ඇති වෙනවා මෛත්‍රියයි සාන්තියයි නැත්තම්. එහෙනම් ප්‍රයෝග කරන දේවල් අතහැර ගන්න බෑ, නයිස්කරණය කරගන්න බෑ. මේ මේ නයිස්කරණය පුරුදු කරලා තිබුණ නැත්තම් මධ්‍යස්ථ ස්වභාවයට එන්න පුළුවන් කමකුත් නැහැ. මොකද දෙපැත්තට යනවා. ඒ නිසා සාමාන්‍ය උපේක්ෂා පාරමිතාව සම්පූර්ණ කරන්න ඔය කියන පාරමිතාත් ක්‍රමානුකූලව වැඩලා තියෙන්න ඕන. එහෙම. අපි හන්නේ දැන් අපි දන්නවනේ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකටපත් වෙලා නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය මේ පාරමී වර්ග සමත්‍රිංශත් පාරමිතාවන් කියලා. දැන් අපි හඳුරන්නේ හිතන්න මට අවශ්‍යයි රහත් බෝධියෙන් නිවන් දකින්න. එතකොට අපි හඳුරන්නේ දැන් මම දාණය පාරමිතාවක් විදිහට පුරාගෙන යනවා. පුරාගෙන යනවා. එතකොට දැන් මගේ දාන චේතනාව වැඩි වෙලා අපි හඳුරන්නේ දානය උපපාරමිතා ගණයට වැටෙන්නේ. දැන් මට ඕන රහත් වෙලා නිවන් දකින්න විතරයි. මම මේ උපපාරමිතාවනොත් පුරලා නිකන් ඒ කියන්නේ පසේ බුදු බෝධියෙන් නිවන් දකින්නට අවශ්‍ය කරන සුදුසුකම් සම්පූර්ණ කරගන්න යනවා. ඒතකොට එහෙම නැතුව එතනදී මධ්‍යස්ත වීම අවශ්‍ය නැද්ද අපි හඳුරන්නේ? දැන් අපි නැත්තම් උදාහරණයකට ගත්තොත් රහත් මේ පසේ බුදු වෙන්නේ නැතුව ඊට පස්සේ අපි සමහර වෙලාවට දැන් අපි හැමෝම කිව්ව විදිහට පරමත්ත පාරමිතාවක් කිසි විදිහටම දානේ පුරන. එතකොට දැන් රහත් බෝධියෙන් නිවන් දකින්න බලාගෙන ඉන්න කෙනෙක් අපි හඳුරන්නේ අර විදිහට උපපාරමිතාවක් විදිහට පරමත්ත පාරමිතාවක් විදිහට පුරන්න ඕනද එහෙම පුරන්න අවශ්‍ය නැද්ද? එහෙම පිරුවත් වරදක් නැද්ද කියන එක අපි දැනගන්න. සමහරවිට මෙහෙමයි. ඔකේ අනිත් පැත්ත තමයි ගොඩක් දුරට සිද්ධ වෙන්නේ නා. එහෙමයි. මොකද ලෝතුරා බුද්ධ රාජ්‍යයේ ප්‍රාර්ථනා කරන අය මේ ටිකක් සසර යනකොට දැන් අපි මේ ජීවිතේ උනත් දකිනවා අපි පුංචි කාලේ සමහර ස්වාමීන් වහන්සේලා කියන බුදුව පැතුවා. එහෙමයි. දැන් මේ නැතකදී හම්බුනම අපෝ බෑ. ඉක්මනින්ම සසරෙන් එතර වෙන්න ඕනේ කියන මේ මොකද ධර්මය ඉගෙන ගන්නකොට මේ සසරේ තියෙන අනවරාග භාවයේ තේරෙනකොට නෑ නෑ මේක ඉක්මනට ගොඩ වෙන්න ඕනේ කියන එක තමයි දැන් හිතෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම කෙනෙක්ගේ අර කුසල ඡන්දයෙන් කෙරෙන අවස්ථාවේදී දාන පාරමිතාවේ තමයි මට තියෙන මෙතනින් නවත්තන්න එහෙම එකක් අවශ්‍ය නෑ. ඇත්තටම අපිට උපපාරමිතාව පුරා ගන්න පුළුවන් නම් අපේ රහත් බෝධියෙන් අපි නිවන් අවබෝධ කරගන්නට අපේ අපේක්ෂාව තිබ්බට කමක් නැහැ. අපි උපපාරමිතාව සම්පූර්ණ වෙන පින්කම කරගත්තත් ඒක කිසිම ගැටලුවක් නෑ ඒක මොකද වෙන්නේ වැඩි වැඩ කිරිල්ලක් වගේ <laughs> හිතෙන්නේ නැද්ද නෑ සෞන්ඩ් පෙස්ස. ඒතර දෙහෙම දෙයක් වෙන්නේ නෑ මොකද ඇත්තටම ඒ උපපාරමිතා පිරීමේ සාමනත වෙනත් පාර අදිස්ථාන පාරමිතා පුරා ගන්න එකට. සහ ගමන ඉක්මන් වෙන්න පුළුවන්. ගමන ඉක්මන් වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මොකද ඒකෙන් තව තව පාරමිතාවක්. දැන් අපි දැන් බොජ්ජංග ධර්ම වඩනකොට සාමාන්‍යයෙන් අද මේ මම සද්දේන්ද්‍රිය වැඩුවා. හෙට විරීන්ද්‍රිය වැඩෙන එක ක්‍රියාවලියකදී ඒ සියලු ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න වැඩෙනවා. එහෙමයි. ඒ වගේ දැන් මෙතනදී අපි උපපාරමිතාව සම්පූර්ණ කිරීමේදී සංස එතනදී වීර්ය පාරමිතාව හොඳට වැඩෙන්න පුළුවන්. අදිෂ්ඨාන පාරමිතාව වැඩෙන්න පුළුවන්, උපේක්ෂා පාරමිතාව වැඩෙන්න පුළුවන්. ඒ නිසා දානය කියලා අපිට බැලු බැලමට පෙවුනට ඒක ඇතුලේ මේ සියලු පාරමිතාවන් වැඩෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ අභ්‍යාසයක් දැන් අපි අපි හිතමු දැන් අපි දහන පාරමිතාව අපි රහත් බෝධියෙන් නිවන් අවබෝධ කරනවා නම් අපි ලේ ටිකක්වත් අපිට දන් දෙන්න අවශ්‍ය නැහැ නේ. අපි එහෙම හිතනවා නම්. එහෙමයි. ඒක තමයි මම අහන්නේ. දැන් ඔය සාමාන්‍ය අපේ හන්ද කියපු විදිහට දැන් ඔය එක පාරමිතාවක් තුල අනිත් පාරමිතා ටික ඔක්කොම යම් යම් මට්ටමකට අඩු වැඩි වශයෙන් පිරෙන්න පුළුවන්. දාන පාරමිතාව ගත්තොත්. ඒ පාරමිතා தত্ত্বය අපි අහන්නේ. දැන් අපිට ඕන මේ සංසාරයෙන් ඉක්මනට එතර වෙන්න නම් අපි උපපාරමිතාවල තියෙන කොටසුත් සම්පූර්ණ කරලා දාන පාරමිතාව වේගවත් කරගන්නවද එහෙම නැත්නම් උපපාර අර දාන පාරමිතාවෙන් සෑහීමටපත් වීම ප්‍රමාණවත් සෑහීමකටපත් වෙනවා කියන්නේ සංසතන ප්‍රමාදයක් වෙන්න පුළුවන් නිසා Tamanට ඒ කුසල ඡන්දය ඡන්දචිත්ත විරවිමංසා වැඩිච්ච ආකාරයට Tamanට එහෙම උපපාරමිතාව වැඩෙන ආකාරයෙන් අපි දැන් මේ එහෙම වැඩෙනවා තමයි නමුත් අපේ රහත් බෝධියෙන් නිවන් අවබෝධ කරගන්න අපේක්ෂාව තිබ්බට එහෙම ශරීරාංගයක් හරි ඒ වගේ අපි දැන් කතා කරපු දුර්ලේ ඒ වගේ දේවල් දන් දීම සමනක මේ පාරමී ගමන ඉක්මන් වෙන එක ලොකු උපකාරයක් වෙනවා. එහෙමයි. ඒ කියන්නේ උපපාරමිතාවන් පෙරුවා කියන එක බාධාවක් නෙකේ තවත් මේ උපකාරයක් විතරයි. උපකාරයක් විතර අනිත් එක දැන් සාමනහස දැන් මුළු ජීවිතේම පරිත්‍යාග කරපු අය ඊළඟ ශරීරාංග පරිත්‍යාග කරපයි ඔක්කොම පසේබුදු වෙන්නේ නැහැ. ඔක්කොම ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ බුද්ධ ශාසනයක් තුළ ඒ වගේ මහා බලවත් කුසල ඡන්දයක් ඇති වෙච්ච ලාවට ජීවිතේ උනත් පෝජා කරාට කමක් නැහැ. ඒකෙන් පාරමී මේ ගමන ඉක්මන් වෙනවා. එහෙමයි. මගේ කල්පනාව තිබුණේ අපේ හැඳරන දැන් අපි එක දෙයකට අවධානය යොමු කරන්න තියෙන වෙලාවක තවත් බැරෑරුම් දේවල් වලට අවධානය යොමු කරන්න ගියහම ඒ කියන්නේ අපි හා සරලව කිව්වොත් එකේ පන්තිය ඉගෙන ගන්න ඕන ඒවට අවධානය යොමු කරන්න යන අතරේ දෙකේ පන්තිය ගණන් හදන්න ගියාම එකේ පන්තියේ වැඩක් අවුල් වෙන්න පුළුවන්ද කියන එකයි මම නෑ ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නේ මට පැහැදිලි. එහෙමයි. නමුත් සානස් එහෙම අවුල් වෙන්නේ නෑ. එහෙමයි. මොකද එහෙම අවුල් වෙන්නේ නෑ කියලා කියන්නේ අපි ඒ වගේ උපපාරමිතාව ගැන අපි කතා කරොත් උපපාරමිතාව සම්පූර්ණ කිරීම තුළ ස්වාමීන් වහන්සේ ඇත්තටම ඒ වෙලාවේ දැන් අපි හිතමු දානයක් දෙනකොට අපිට මන මන කිර කිර මේක මෙච්චරයි මට අවශ්‍ය එහෙම දන් දෙන්න බෑනේ ස්වාමීන් වහන්සේ. ඒක දෙනකොට ඉතින් මහා චිත්ත ප්‍රසාදයෙන් දෙන්න පුළුවන් ඕන දෙයක් දෙන හිතක් ඇති වෙන්නේ. එහෙමයි. ඒකෝට සම්පේ ඒ දීම තුළ Tamante ඒකාන්තේ යහපතක් මිස අයහපතක් නම් වෙන්නේ නැහැ. අපේ ගමනට බාධාවක් වෙන්නේ නැහැ. අනෙත් පාරමිතාවන් ශීඝ්‍රව වැඩෙන්න මම හිතන්නේ ඒක ලොකු උපකාරයක් වෙනවා. එහෙමයි. එතකොට මූලික ඉලක්කය තියෙන්නේ රහත් බෝධිය. එතකොට රහත් බෝධිය ඉලක්ක කරගෙන අනිත් බෝධීන්ගෙන් නිවන් දකින්නට අවශ්‍ය කරන පාරමිතාවන් වැඩුණා කියලා රහත් බෝධිය නොලැබී යන්නේ නැහැ. ඒක ලැබෙනවා. ඒ ලැබෙන කාලය බොහොම ඉක්මනින් ලබා ගන්න ලබා ගන්නත් පුළුවන්. අනිත් සම්මත දැන් අපි ගත්තාම රහතන් වහන්සේලා පවා දැන් අපේ මහා සුමහ ශ්‍රාවකයන් වහන්සේලාගේ චරිතාපදාන ගත්තාම සියලි මහ රහතන් වහන්සේ. එහෙම. ඉතින් ඇත්තටම උන්වහන්සේට ඒ තරම් ප්‍රත්‍ය ලැබුණේ උන්වහන්සේ අර වමාරලා. එහෙම. ඒ ඒ ආහාරය ඉතින් එතකොට සම්හත ඒක ඒ පුදුම දෙයක් නේක. Taman කුසට ගත්ත ආහාරේ වමාරලා ඒ දැල්ලියට ආහාරේ දන් දුන්නා. එහෙම. ඉතින් එහෙමනම් ස්වාමීන් වහන්සේ ඒ වගේ ඉතින් බලන්න ඉතින් රහත් බෝධියෙන් නිවන් අවබෝධ කරගත්තත් ඒ එතනක් මහා විශාල වාසනාවක් සහිතව තමයි නිවන් අවබෝධ කරගන්නේ. එහෙමයි අපි හන්නේ. අපි හන්නේ එතකොට මේ දැන් අපි හඳුර පැහැදිලි කරගෙන ආවේ සියලුම පාරමිතා ධර්මවලට උපේක්ෂාවේ තියෙන වැදගත්කම. එතකොට දැන් මේ පාරමිතා 10 සම්පූර්ණ කරගත්තට පස්සේ යම්කිසි කෙනෙකුට සත්‍ය අවබෝධ කරගන්නට ඒක උපකාර වෙන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කළ යුතුව පවතිනවා. අපි හන්නේ දැන් බුදුරජාණන් වහන්සේ උපේක්ෂා පාරමිතාව සම්පූර්ණ කරපු ආකාරය දැන් දාන පාරමිතාව සම්බන්ධයෙන් අපිට ගොඩක් අත්දැකීම් තියෙනවා අහල දැක්ම තියෙන උපේක්ෂා පාරමිතාව සම්පූර්ණ කරපු ආකාරය පිළිබඳව දැක්වෙන කතා වස්තුවක් සඳහන් කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම දැන් අපි ලෝමහංශ ජාතකය ගත්තාම ලෝමහංශ ජාතකයේදී අපේ මහබෝසතරණන් වහන්සේට සියලු වස්තු තිබුණා. උන්වහන්සේ සියල්ලම පරිත්‍යාග කරලා හිතන හිතුව පැවිදි වෙනවා කියලා. උන්වහන්සේ කල්පනා කළා පැවිදි වුණත් මට සත්කාර සම්මාන කරන අය වැඩි වෙනවා ලාභ සත්කාර ලැබෙනවා. නමුත් මම මෙහෙන් ඉඳගෙන මධ්‍යස්ථ ස්වභාවය පුරුදු කරනවා කියලා උන්වහන්සේ උපේක්ෂා පාරමිතාව පුරපු අවස්ථාවක්. එහෙම. ඒ උන්වහන්සේ ඒ නොයෙක් තැන්වලට යන ඒ තැන්වලදී දැන් ඉතින් මෙරැවුලව වාගෙන ඉතින් වැරහැලි වගේ ඇඳගෙන ඉතින් නොයෙක් දෙනාගෙන් උසුළු මුසුළු වලට ලක් වෙනවා. සමහර අවස්ථාවල මේ ලෝමහංශ තාපසතුමා අර ගම් වල ළමයි නොහික්මුණු ළමයි පිරිසක් මේ නාස් වලට කෝටු වලින් අයිනවා. එහෙම. ඊළඟට රවුලෙන් අදිනවා. ඊළඟට ගහනවා. ඉතින් මේක මේ හැම දෙයක්ම ඉවසන උපේක්ෂාවෙන් කිසි ගාණක් නැහැ. එක්තරා ඥානවන්ත මිනිස්සෙක් බැලුවා මේ පුදුමයි මේ මිනිස්සයා මේ මෙහෙම හිතන මට නම් හිතන ලොකු දිනුවක් තියෙන කෙනෙක් පොඩ්ඩක්වත් කේන් තියන්න. ඒ මිනිස්සයා මොකද කරන්නේ කට්ටියක් එකතු වෙලා මෙයාට බොහෝම සත්කාර සම්මාන කරනවා. අර අඩප්ටේට්ටම් කරන අර ළමයින්ටත් එකම හිත පවත්නවා අර උපකාර කරන අයටත් එකම හිත පවත්නවා. ඒක තමයි උන්වහන්සේ ඒ තේරගතා පාළි බුදුරජාණන් වහන්සේ ජාතක අර්ථ කතාවේ සඳහන් වෙනවා සුඛේ දුක්ඛේ තුලා බුද්ධෝ යසේසු අයසේසුච සබ්බත් සමකෝ හෝමි ඒසාමි උපේක්ඛා පාරමි. එතකොට මේ සැප දුක් ඊළඟට අනිත් පැත්තෙන් එන නිന്ദා ප්‍රශංසා හැම දෙයක්ම තුලාවක් වගේ. තරාදයක් වගේ උන්වහන්සේ ඉවසලා තියෙනවා. ඒක තමයි මගේ උපේක්ෂා පාරමිතාව. එතන ප්‍රහාණය අර මේ අෂ්ටලෝක ධර්මයේ අසම්පිත වීමම තමයි. ඒ තාදි ගුණයම තමයි. දැන් බලන්න සාත මේකේ තියෙන විශේෂත්වය අපි කපි ජාතක මේක කලින් කතා කරා. අර මිනිස්යාව බේරගත්තානේ අර වඳුරා. එහෙමයි. ඒ බේරගත්තට පස්සේ ඒ දුෂ්ට මිනිස්යා මේ වඳුරා විනාශ කළා නැත්තම් මෙයා වඳුරා ආහාරයට ගන්න මහා ගලකින් වඳුරගේ ඔළුවට ගැහුවා. මේ බේරගත්ත එහෙම. ඒ කතාවක් අපි දැන් අහනකොට උනත් අපිට කේන්තියක් යනවානේ. එහෙම එහෙම. මේ මොනතරම් අපරාධයක්ද මෙතන මේ මිනිස්සු අකුරුකත්න මිනිස්සුද කියලා අපිට උනත් අහනකොට උනත් අපි අප්‍රසන්න භාවයක් ඇති වෙනවා. ඒ වෙලාවේ බලන්න ඒක දැන් එතනදී ඉවසීම නෙවෙයි මට නම් මෙතන තියෙන පුදුමේ. උන්වහන්සේගේ උපේක්ෂාව ඒ වඳුරා අර ලේ බේරෙනවා අර මිනිස්යාට කියනවා මම මනුස්ස වාසයට යන්න පාර පෙන්වන්න මගේ මේ ලේ බින්දු වැටෙන ඒ ඒ පාර දිගේ ඔයා එන්න ඒතර බලන්න සාමනේ එතන මෛත්‍රිය තියෙනවා ඊළඟට ඒ මනසට නැවත උපකාර කරන්න තරම් හිතක් තියෙනවා කියලා කියන්නේ. එහෙමයි. ඒතකොට ඒක තමයි ඇත්තට මේ මධ්‍යස්ථ ස්වභාවයේ දිනු දිනු කරු පවත්තා. එහෙමයි. ඉතින් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ජාතක පාළියේ සඳහන් වෙන තව වගේ නොයේක් කතන්දර ඉතින් අපි කතාවක් දිගට කියන්න බැරි නිසා මම බොහොම කෙටියෙන් මතක් කරේ. එහෙම. අපි හන්නේ දැන් මේ උපේක්ෂා පාරමිතාව ගැන සඳහන් කරනකොට දැන් අපිට සරල අදහසක් තියෙනවා. මේ මධ්‍යස්ත වීම කියන කාරණේ සැප දුක්හි මධ්‍යස්ත වීම කියන එක. ඒතර මේ මධ්‍යස්ත වීම කියන එක සැපෙහි ඇලෙන්නේ නැතුව දුකෙහි ගැටෙන්නේ නැතුව මධ්‍යස්ත වීම යථාර්ථවාදීව යමක් දකින්නට උපකාරයක් වෙන බව තමයි අවසාන වශයෙන් අපිට ගන්න තියෙන්නේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා අර පාරමී 10ම සම්පූර්ණ කරගෙන අවසානයේ උපේක්ෂාව තත්වයට හිත ගෙනහවම ඒ උපේක්ෂක භාවය ආර්ය සත්‍ය අවබෝධයේදී බෙහෙවින්ම ප්‍රයෝජනවත් කියන කාරණාව තමයි අපි වටහා ගන්න ඕන. අපි හන්නේ දැන් කලින් මම අහපු ප්‍රශ්නෙට අදාළවම සමත්‍රිංශත් පාරමිතාවන් සම්බන්ධයෙන් ගත්තොත් අපි උපේක්ෂාව කොහොමද බෙදාගන්නේ රහත් බෝධියේ සඳහා උපේක්ෂාව කොහොමද පුරුදු කරන්නේ? පසේ බුදු බුදු වීම සඳහා සම්මා සම්බුද්ධත්වයේ සඳහා කොහොමද උපේක්ෂාව අපි යොදාගන්නේ? ඔව් ඇත්ත ස්වාමීන් වහන්සේ දැන් ඇත්තට මෙතන මෙතන විශේෂයෙන් තා පුංචි වචනයක් ස්වාමීන් වහන්සේ කතා කරනකොට මට හිතුණා මේක කියන්න ඕනේ කියලා. ඇත්තටම උපේක්ෂාව ඒ යථාර්ථයට යන කෙනෙක්. සමාධියෙන් පස්සේ උපේක්ෂාව. එහෙමයි. ඒතර ස්වාමීන් වහන්සේ සමාධිය තුල පවා මේ උපේක්ෂාව මේ මධ්‍යස්ථ භාවයේ වදනය කරන්න ඕන. එහෙමයි. ඒ තුලින් තමයි අපිට යථාර්ථය කරා යන්න කරන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ අපි වෙනද වගේම දැන් මේකේ පාරමී, උපපාරමී, පරමත්ත පාරමී ගැන සඳහන් කරොත් අ තමන්ගේ සියලු දේවල් දුවා දරුවෝ තව තමන්ගේ තියෙන උපභෝග පරිභෝග වස්තුන් කැප කරලා මේ උපේක්ෂා පාරමිතා පුරණවත්තා තියෙන දැන් අර නයිස් කර්මයක් එක්ක ඒ ඔක්කොම අතහැරලා ඒ උපේක්ෂා පාරමිතා පුරණවත්තා තියෙනවා ඊළඟට තමන්ගේ ශරීරාංගයක් උනත් දෙන්න සෝදානම් උපපාරමිතා පුරණ කෙනෙක් මේ මධ්‍යස්ථ ස්වභාවය ඇති කරගන්න. ඊළඟට සාමාන්‍ය තමන්ගේ ජීවිතේ උනත් පරිත්‍යාග කරන දැන් කපි ජාතකයේදී ඒ දැන් ඇත්තටම ජීවිතේ පරිත්‍යාග කරලා මධ්‍යස්ථ භාවය ආරක්ෂා ආරක්ෂා කරගත්තා. ඒ නිසා තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරනවා නම් එතන අභිසම්බෝධිය පිණිස උපකාර වෙන පරමත්ත පාරමිතාව සම්පූර්ණ වෙනවා. එහෙමයි. අපි හන්නේ දැන් අපේ සාකච්ඡාව අද දිගහැරුණේ උපේක්ෂා පාරමිතාව සම්බන්ධයෙන් දස පාරමිතා අතරේ අවසාන පාරමිතාව. සැපෙහි දුකෙහි නොයලී නොගැටි මධ්‍යස්ථ වීමේ තියෙන වටිනාකම ගැන තමයි මෙතෙන්දී මූලික අවධානය කෙරුණේ. බුදුරජාණන් වහන්සේ ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේදී ගිහි පැවිදි ඔබ අප හැමදෙනා විසින්ම අනුගමනය නොකළ යුතු අන්ත දෙකක් පැහැදිලි කරලා තියෙනවානේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී. කාමසුඛාලිකාන යෝගය අත්තිකිලමතාන යෝගය කියලා. එතකොට ඒ එය සැප දුක කියන කොටස් දෙකට අපිට ගන්න පුළුවන් කාමසුඛාලිකාන යෝගී සැප අත්කිලමතාන යෝගී දුක. එතකොට මෙන්න මේ කියන අන්ත දෙකේ කමං කරන්න එපා කියලා කියන එකේ ගම්‍යාර්ථය තමයි සැපෙහි ඇලෙන්න එපා දුකෙහි ගැටෙන්න එපා කියන එක. කියන්නේ සැප විඳින්න එපා කියන එක නෙවෙයි. සැපක් තියෙනවා නම් විඳින්න නොඇලී. දුකක් ඇති වෙච්ච වෙලාවක ඒක මගහරින්න බැරි නම් ඒ දුකෙහි නොගැටී ඉඳීමයි වැදගත් වෙන්නේ. එතකොට ඒ උභය අන්තයට යන්නේ නැතුව කෙනෙක් මදහත් සිතින් කටයුතු කරනවා නම් අන්න ඒ මධ්‍යම භාවය එහෙම නැත්නම් ඒ මදහත් භාවය එයාට ආර්ය සත්‍ය දකින්නට හේතු වෙනවා. අන්තයකට හිත ගමන් කරනවා කියලා කියන්නේ හිත සැලෙනවා. හිතේ කෙලෙස් ඇවිස්සෙනවා. එතකොට අන්තයකට ගමන් නොකර හිත මදහත්ව පවත්වා ගැනීම තුළ හිතේ චිත්ත සමාධිය වැඩෙනවා. මේ මධ්‍යස්ථ භාවයත් එක්ක මේ උපේක්ෂාව සමාධිය පදනම් කරගත් උපේක්ෂාවක් බවට පත් වෙනවා. ඇතරම බොජ්ජංග ධර්ම සඳහන් කරන තැනදී සමාධි සම්බොජ්ජංගයෙන් පස්සේ උපේක්ඛා සම්බොජ්ජංගය එන්නේ. එතෙන්දී අපි මේ බොජ්ජංග උපේක්ඛාව ගැන අවධානය යොමු කරන්න ඕන. සමාධියෙන් සමාධිමත් වූ උපේක්ෂාව මෙතෙන්දි වැදගත් වෙනවා. මෙතන උපේක්ෂාව කියන කියන්නේ උපීක්ෂති කියන වචනය හින්දා උපීක්ඛති උප කියන්නේ සමීපව ඉක්ඛති කියන්නේ බලනවා කියන එක. යමක් දිහා සමීපව බලනවා. දැන් යමක් හෙළ වෙනකොට ඒ දිහා හරියට සමීපව බැලුවත් පේන්නේ නැහැ. යමක් නිශ්චලව තියෙනකොට ඒ නිශ්චල දේ තුල සමීපව බලනකොට හරියට විද්‍යාඥයෙක් අන්වීක්ෂය කියන ඉතා සියුම් දෙයක් සමීපව බලනකොට ඒ දේ හොඳට වටහා ගන්නවා වගේ. යම් කිසි කෙනෙකුට සමාධිමත් වූ හිතින් උපේක්ෂාව ඇති කරගෙන නාම රූප ධර්ම කෙරෙහි හොඳින් විමසා බලන්න පුරුදු වුණොත් අන්නේ නාම රූප ධර්මයන්ගේ ෂණික අනිත්‍යතාවය ඇතිවීම නැතිවීම දකින්න පුළුවන්කම තියෙනවා. ඒ ඇතිවීම නැතිවීම දැකීම තුළ ඒ පුද්ගලයාට ඒ නාම රූප ධර්ම හේවත් සංස්කාරවල අවබෝධයෙන් කලකිරෙන්න පුළුවන්. එහෙම අවබෝධයෙන් කලකිරෙන කෙනා තමයි ඒ අවබෝධයෙන් අතහරින්නේ. එහෙම අතහැරපු කෙනා තමයි සියලු සංසාර දුකින් නිදහස් වී ගමන් කරන මාවතට පිවිසෙන්නේ. ඉතින් අන්න ඒ සඳහා මේ උපේක්ෂාව ප්‍රායෝගික ජීවිතයට ඉතාම හොඳින් පුරුදු කර ගැනීම වැදගත් වෙනවා. දෛනික ජීවිතේ අපි පාරමී ධර්ම පූර්ණේ කරගෙන නිවන් මාගේ ගමන් කරනකොට මේ උපේක්ෂාව හැම පාරමිතාවකටම කතරම් වැදගත් වෙනවද කියන කාරණාව අපි හාමුදුරුවෝ මනමින් පැහැදිලි කළා. ඒ දියුණු කරන උපේක්ෂාව, ඉන්පස්සේ බොජ්ජංග උපේක්ෂා තත්වයට එනකොට විපස්සනා ඥානය පහළ කරගන්න කතරම් දුරට ඉවහල් වෙනවද කියන එක ඔබ අපි හොඳින් වටහා ගත යුතු වෙනවා. ඉතින් අපිට අද નિયમિતව තිබෙන කාල වේලාව අවසාන නිසා මීට වැඩිය අපි සාකච්ඡාව දිග්ගස්සනට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මා විශ්වාස කරනවා අපේ හාමුදුරන් වහන්සේ සමගින් අපේ ඊටාම හරවත් ප්‍රයෝජනවත් ඔබට විශාල දැනුමක් සම්ප්‍රේෂණය කළ හැකි වටිනා සාකච්ඡා මාලාවක් සිද්ධ කරා කියලා. ඉතින් ඉදිරියේදීත් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම තෙලස් දුතාංගයන් පිළිබඳව ඔබට කරුණු කාරණා පැහැදිලි කරන්න අපි හාමුදුරන්ගෙන් කරුණු අහලා ඔබට කියන්න අපි සූදානම් වෙනවා. ඒ සඳහාත් ඔබ සූදානම් වෙන්න. ඉතින් අද ඊටාම හරවත් ධර්ම සාකච්ඡාවකට අපව කැඳවාගෙන ගියේ අපේ හාමුදුරන් වහන්සේට අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවති පඤ්ඤාශ්‍රී මාහිම්පාණන් වහන්සේට පාදාභිවන්දනින් යුතුව අපේ පුණ්‍යානුමෝදනාව සිදු කර සිටිනවා. සියලු දෙවියන්ටත් අපි පින් අනුමෝදන් කරනවා සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා අපි හාමුදුරන්ටත් ප්‍රේක්ෂක පින්වත් ඔබ හැමටත් කාර්ය මණ්ඩලය හැමෝටම පාලි දිසානායක මෑණියන් ඇතුළු කොටගත් ඒ පෞරුෂයන් සියලු දෙනාටමත් සියලු ආශිර්වාද උදා කර දෙත්වා දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ උදාාරතර කුසල ධර්මයන්ගේ වාසනා බල මහිමින් පින්වත් ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ලබන සතියේ සිට තෙලස් විද දුතාංගයන් පිළිබඳව ඔබව දැනුවත් කිරීමේ බලාපොරොත්තුවෙන් ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාවෙන් අදට සමුගන්නවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ධම්මානුපස්සනා එන්න ධර්මය දකින්න අවබෝධ කර